සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා පිළිබඳව අනන්ත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ අති උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්න එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타ත්ම ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූත් ධර්මානුකූල වූත් මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයේ ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්තුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව මේ ආලවක සූත්‍රය. ආලවක සූත්‍රයේ මුල් කරගෙන දේශනා තුනක් මේ වෙනකොට මේ දේශනා මාලාවේ සිදු කරලා තියෙනවා. අද එහි හතරවෙනි දේශනාවයි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මේ ආලවක යක්ෂයා නම් වූ විශේෂිත වූ යක්ෂ රාජයා দমনය කරපු හැටි. ඔහුට යහපතක් සැලසුණා වගේම තව බොහෝ දෙනාට අප්‍රමාණ යහපතක් සැලසූ ධර්ම සාගරයත් අන්තර්ගත සූත්‍ර දේශනාවක් තමයි ආලවක සූත්‍රය. ආලවක යක්ෂයා අපේ බුදුරජාණන් වහන්සේ Tamanගේ භවනට වැඩිය කියලා දැනගත්තට පස්සේ භාග්‍යතුන් වහන්සේ විනාශ කිරීම සඳහා වැහි නමයක් වැස්සෙව්වා. ඒ කාරණා අපි සාකච්ඡා කළා. වැහි නමයකින් භාග්‍යතුන් වහන්සේ විනාශ කරන්න බැරි වෙච්ච නිසා මේ ලෝකේ දරුණුම ආයුධ හතරක් තියෙනවා කියලා අපි සාකච්ඡා කළා. එයින් එක ආයුධයක් තියෙන්නේ ආලෝකයක්ෂයා ගාව. ඒ තමයි ආලෝකයක්ෂයාගේ දෘශ්‍ය ආයුධය. මේ දෘශ්‍ය ආයුධය ඊටාම භයානක ආයුධයක්. සඳහන් කරනවා ආයුධයට අත තියෙන අන්තිමට භාග්‍යතුන් වහන්සේට මේ ආයුධයෙන් පහර දෙන්න සියලු දෙවිවරු දිව්‍ය ලෝක වලින් එළියට ආවා කියලා ඒ වෙලාවේ. බුදුරජාණන් වහන්සේට මේ අයදීලෙත් පහර දුන්නා. නමුත් ඒත් භාග්‍යතුන් වහන්සේට කිසිම හානියක් කරන්න බැරි වෙච්ච නිසා මාන බිඳිලා යම් ප්‍රමාණයකට ආලෝක යක්ෂයා හරියට මේ අං හැලිච්ච වෘෂභයෙක් වගේ බුදුරජාණන් වහන්සේ ළඟ අසරණ තත්ත්වයටපත් වෙනවා. දල නැති සර්පෙක් වගේ අසරණ තත්ත්වයටපත් වෙනවා. ඒ වෙලාවේ තමයි මෙයාට හිතෙන්නේ මේ ශ්‍රමණයෝ මෛත්‍රී විහරණයෙන් යුක්තයි. මෛත්‍රී ගුණය තියෙනවා. මේ මෛත්‍රී ගුණය තියෙන තාක්කල් මේ ශ්‍රමණයන්ට කරදරයක් කරන්න බෑ. ඒ නිසා ශ්‍රමණයා කෝප ගන්නවලා, දේශය ඇති කරවලා, මෛත්‍රිය පළවා හැරලා ශ්‍රමණයාට පහර දිය යුතුයි. එහෙම කල්පනා කරලා මෙයා බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට භවනට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා තමන්ගේ භවණින් එළියට යන්න කියලා. නික්කම සමනාති. නිකම්ම නෙමෙයි ඔබ ගාව ශ්‍රමණ ධර්මයේ තියෙනවා නම් ආරක්ෂා වෙලා තියෙනවා නම් වහාම මගේ මාලිකාවෙන් එළියට යන්න. මොන හේතුව නිසාද අයිතිකාරයා වගේ ඇවිල්ලා මගේ විෂෝවරුන් පෙරටු කරගෙන මේ සාකච්ඡා කරමින් ඉන්නේ. නමුත් එළියට යන්න කියනකොටම භාග්‍යතුන් වහන්සේ ඇගිටලා එළියට වැඩියා. ආලෝකයට හිතෙනවා ඉතින් බොහොම අපූර්වයි. මම මේ මුළු රාත්‍රියේ මුළුල්ලේම මහන්සි වුණේ අපරාධයි. ඇවිල්ලා යන්න කිව්වනම් නිකම්ම යනවා. ඒ වෙලාවේ කල්පනා කරනවා එහෙනම් මොනියක් වෙහසන්න ඕනේ. ඇවිද්දවල මහන්සි කරවලා වෙහසන්න ඕනේ. ඒ නිසා කියනවා නැවත නැවත අපහු වෙන්න කියලා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ අපහු වෙනවා. ශ්‍රමණයාට කල්පනා කරනවා ආලවකයක්ෂයා කතා කරනවා භාග්‍යතුන් වහන්සේගේ මෛත්‍රී ගුණය නැති කරලා දේශය උපද්දවල විනාශ කරන්න. බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා මේ පුංචි ළමයෙකුට උනත් දැන් භාග්‍යතුන් වහන්සේට ඕනේ ආලෝකයට ධර්ම දේශනා කරන්න. නමුත් පුංචි ළමයෙක් උනත් කේන්ති ගිහිල්ලා ඉන්න වෙලාවට එයා කේන්තියෙන් අඬන වෙලාවට සමහරවිට කිරිපොන්න හැදුවට එයා කිරිබොන්නේ කිරිබොන්නේ නැහැ කේන්තියෙන් හින්දා. එහෙමනම් ඒ කේන්තිය යටපත් වෙන ඒ දරුවා කැමතිම වෙනත් දෙයක් දීලා කේන්තිය නැති කරවලා තමයි කිරි දෙන්න පටන් ගන්න ඕනේ. එහෙම නැතුව කිරිපොන්න උත්සාහ කරුවට එයා කිරිබොන්නේ කිරිබොන්නේ නැහැ. ආන් ඒ වගේ භාග්‍යතුන් වහන්සේ තීරණය කරනවා ආලෝක යක්ෂයාට ධර්මයේ දේශනා කරන්න ඕනේ. හැබැයි යක්ෂයාගේ අභ්‍යන්තරය පිරිසිදු කරන්න ඕනේ. කොයි වගේද සඳහන් කරනවා? චතුමදුර ලෝකයේ තියෙන ඉහළම රසවල්. මේ චතුමදුර අවශ්‍ය නම් ලැබු කැටයකට දාන්නත් පුළුවන්. වැඩක් නෑ දැම්මට ලැබු කැටේ අපිරිසිදු නම්. එහෙනම් ලැබු කැටේ පිරිසිදු කරලා ඉන්න ඕනේ චතුමදුර වක් කරන්න. එහෙම වුණොත් තමයි ඒකෙන් වඩා ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ. ඒතකොට මෙතන කවුරු ගැනද මේ ලැබු කැටේ කියලා සඳහන් කරන්නේ අපි ගැන. අපේ අභ්‍යන්තරය ඊටම අපිරිසිදුයි. ඒ හින්දා මේකට කොච්චර ධර්මයේ වැක්කිරුවත් කොච්චර ධර්මයේ වැක්කිරුවත් පිහිටන්නේ නෑ. මාන්නය හරියට, දේශය හරියට, මෝහය හරියට, ඊර්ෂ්‍යාව හරියට, වෛරය පිරීලා, රාගය පිරීලා. ඒ හින්දා ධර්මයේ වැක්කිරුවට වැඩක් නැහැ වෙන වෙන දේවල් වලින් ඔළුව පිරීලායි තියෙන්නේ. ආන්ගේ ලෝභ දේශ මෝහ ආදී ධර්මතාවයන් අයින් කරලා ධර්මයේ වක් කරන්න පටන් ගත්තොත් මනාව ධර්මයේ පිරෙනවා ඒ ඇතුලේ. ආන් ඒකයි මෙතන උදාහරණයක් සඳහන් කරන්නේ. හරියට අපි ලබු කැටේ වගේ. ලබු කැටේ පිරිසිදු කරලා සතුමදුර වැක්කිරුවොත් හොඳයි. භාග්‍යතුන් වහන්සේ ආන් ඒ නිසා තමයි යක්ෂයාගේ මාන බිඳින්න ඕන නිසා යක්ෂයාගේ මාන්නය නැති කරන්න ඕන නිසා භාග්‍යතුන් වහන්සේ යක්ෂයාට කීකරු වෙනවා. කීකරු වෙලා යක්ෂයා එළියට වඩින්න කියනකොට එළියට යනවා. ඇතුළට එන්න කියනකොට භාග්‍යතුන් වහන්සේ ඇතුළට වඩිනවා. ඊට පස්සේ තමයි යක්ෂයා කල්පනා කරන්නේ මේ කීකරු ශ්‍රමණයා මං එළි වෙනකම්ම වෙහසුනවා. එළි වෙනකම්ම ඇවිද්දවනෝ ගිය ඇතුලේ. ඇවිද්දවල ඇවිද්දවලා පාන්දර ජාම වෙනකොට කකුල් දෙකෙන් අල්ලලා පරතරට ගහනවා කියලා සඳහන් කරනවා. මෙයා කල්පනා කරන හැටි. හැබැයි බුදුරජාණන් වහන්සේට ඒක දැනෙනවා. යක්ෂයාගේ සියලු සිතවිලි භාග්‍යතුන් වහන්සේ දකිනවා. ඒ යක්ෂයා හිතුවනේ පාන්දර වෙනකොට පරසක් වල ගහනවා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආපහු ඇවිල්ලා අර කලින් වැඩ සිටි ආශ්‍රයෙම වඩි වෙනවා. යක්ෂයාට කියනවා යක්ෂය ඔබ යමක් හිතුවනම් ඒක කවදාවත් ඔබට කරන්න බෑ. මගේ හදවත පලන්න පාද දෙකෙන් අල්ලලා පරසක් වල ගහන්න චිත්ත වික්ෂෝපයට පත් කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ මම දකින්නේ නෑ ආලෝක කියලා කියනවා. ඒ කියන්නේ මේ භයානක යක්ෂයෝ වෙනදත් මෙහෙම වෙනදත් කරනවා වෙනත් දෙවිවරු, තාපසවරු, වෙනත් ශ්‍රමණ බ්‍රාහමණයෝ මේ වාගේ මුණ ගැහුණාම මේ වාගේ ප්‍රශ්න අහලා වේදනාවට පත් කරලා උත්තර දෙන්න බැරි තරමට අතරමං කරලා මේ විදිහට චිත්ත වික්ෂෝපයට පත් කරනවා. හදවත පලනවා කියලා සඳහන් කරනවා. එහෙම නැත්නම් පරතරයට ගහනවා. ආන් ඒ වැඩේ බුදුරජාණන් වහන්සේටත් කරන්නම් කියලා තමයි ආලෝකය කල්පනා කරගෙන ඉන්නේ. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ ආලෝක මේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයේ මට එහෙම කරන්න පුළුවන් කෙනෙක් ගැන නම් මට පේන්නේ මට පේන්නේ නැහැ. මට එහෙම කරන්න පුළුවන් කෙනෙක් නැහැ. ඔබට කරන්න පුළුවන් යමක් තියෙනවා නම් ඒක කරන්න මං අය මෙතනින් නැගිටින්නෙත් නැහැ. භාග්‍යතුන් වහන්සේ ආසනෙම ආසනෙම වැඩ ඉන්නවා නැගිටින්නේ කරන්න පුළුවන් දෙයක් කරන්න. ආන් ඒ වෙලාවේ තමයි පින්නතේ යක්ෂයා කල්පනා කරන්නේ යක්ෂයාට අහගන්න ප්‍රශ්න හතරක් තියෙනවා. ඒ නිසා යක්ෂයා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා. එහෙමද? එහෙමනම් මං අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. ඔතනින් නැගිටින්නේ නැත්තම් මං අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. ඒ නිසා මෙයා කියනවා පඤ්ඤත්තං ශ්‍රමණ පුච්චිස්සාමි මං ඔබෙන් ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න. හැබැයි උත්තර දෙන්න බැරි වුණොත් උත්තර දෙන්න බැරි වුණොත් පරතරට ගහනවා. එහෙම නැත්නම් හදවත පලනවා නැත්නම් චිත්ත වික්ෂෝපයටපත් කරනවා. නැවතත් එහෙම නැවතත් එහෙම කියනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සඳහන් කරනවා නක්වාහන්තං ආවුසෝ පස්සානි අහන්න ආවුසෝ. යක්ෂය අහන්න අහන්න තියෙන දෙයක්. උත්තර දෙනවද නැද්ද කියන එක මගේ වැඩක්. ප්‍රශ්න අහන එක ඔබේ වැඩක්. අහන්න තියෙනවනම් යම් ප්‍රශ්නයක් ඒ ඕනම ප්‍රශ්නයක් අහන්න. එතකොට සඳහන් කරනවා මොනවද මෙයා මේ අහන්න හදන ප්‍රශ්න හතර කියලා. කාරණාව අටකතාවේ පැහැදිලි කරනවා ආලවක යක්ෂයාගේ අම්මයි තාත්තයි ඉන්න කාලේ. මේ ප්‍රශ්න වලට පිළිතුර උත්තර දෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. වෙන කිසිම කෙනෙකුට මෙවට උත්තර දෙන්න බෑ. ආන් ඒ නිසා බුදු කෙනෙක්මයි පිළිතුරු සපයන්න ඕනේ. ආලෝක යක්ෂයාගේ අම්මා තාත්තා ඉන්න කාලේ මේ ප්‍රශ්න හතරට උත්තර අහගෙන තිබුණා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන්. ප්‍රශ්න අහලා උත්තර දැනගෙන පුතාටත් ප්‍රශ්න ටිකක් උගන්වලා උත්තර ටිකක් උගන්වලායි තිබුණේ අම්මයි තාත්තයි. ආලෝකයක් සෑට පස්සේ කාලේ උත්තර ටික අමතක වෙලා ප්‍රශ්න ටික මතක තිබුණා. මෙයා කල්පනා කළා යම් දවසක මේ ප්‍රශ්න ටිකත් මට අමතක වුණොත් ආයෙ උත්තරයක් හොයාගන්න බෑනේ බුදු කෙනෙක් හම්බෙච්ච දවසක හරි උත්තර හොයන්න ඕනේ. එතකොට යටාවතෙන් කියේනවා මේගොල්ලන්ට කොච්චර අවශ්‍ය කියනවද කියලා. ඒ නිසා ආලෝකයක්ෂයා මේ ಜಾති හිංගුලක කියන පෑනකින් රම්පතක මේ ප්‍රශ්න හතර ලියලා පරිස්සමට තියාගෙන හිටියා. මේ ප්‍රශ්න ඒ තරම් වටින හින්දා තමයි මෙයා රත්තරන් පත්‍රයක ලියාගෙන ඉන්නේ. ලියලා පරිස්සමෙන් තියාගෙන ඉන්නවා යම් දවසක බුදු කෙනෙක් මුණ ගැහුනොත් මේ ප්‍රශ්න අහලා උත්තර හොයාගන්නවා කියලා. ආන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඔබට කැමති දෙයක් අහන්න උත්තර දෙන එක මගේ වැඩක්. භාග්‍යතුන් වහන්සේට එහෙම කියන්න හිතෙන්නේ භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්නවා. ඒකට කියන සබ්බඤ්ඤු පවාරණය කියලා. සියල්ල සබ්බඤ්ඤු පවාරණයෙන් පවාරණය කළා කියලා කියන්නේ මේ ලෝකේ දැනගන්න යමක් තිබුණා නම්. සම්මා සම්බුද්ධ කියන්නේ ඒ සියල්ලම දැනගත්තා. අහවල් කාරණාව දන්නේ නැහැ කියලා එකක්, දන්නේ නැහැ කියලා එකක් නෑ. ලෝකේ දැනගන්න යමක් තියෙනවනම් ඒ සියල්ලම දැනගත්තා. සබ්බඤ්ඤු පවාරණයෙන් පවාරණය කළා කියලා කියන්නේ ඒකයි. දැනගන්න තියෙන සියල්ලම දැනගත්තා. අවබෝධ කරගන්න තියෙන සියල්ලම අවබෝධ කරගත්තා. යාවතකං ඥානං තාවතකං චිත්තං යම් තාක් දෙයක් දැනගන්න තිබුණා නම් යම් ඥානයක් පතුරවන්න තිබුණා නම් ඒ සියලු ඥානය භාග්‍යතුන් වහන්සේ පතුරවලයි තියෙන්නේ. ඒ හින්දා මේ ලෝකේ අහවල් දේ දන්නේ නැහැ කියලා කාරණාවක් බුදුවරයෙකුට බුදු කෙනෙකුට නැහැ. ඒ නිසායි කියන්නේ අහන්න තියෙන ඕනම දෙයක් අහන්න. ආන් ඒ වෙලාවේ ආලෝකයක්සයා බුදුරජාණන් වහන්සේගෙන් අර ප්‍රශ්න හතර අහනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට හානි කරන්න යාලෝක කල්පනාව. සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේට හානි කරන්න මේ ලෝකේ කාටවත් මේ ලෝකෙ කිසි කෙනෙකුට බැරි හින්දායි සඳහන් කළේ ආලෝක මම එහෙම කෙනෙක් දකින්නේ නැහැ. ඒ නිසා සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේගේ සිව්පසේට ਸਰවඥතා ඥානයට හා බුද්ධ රශ්මියට හානි කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේට හානි කරන්න බෑ කාටවත්. කොයිතරම්ද කියනවනම් සඳහන් කරනවා සිද්ධාර්ථ කියන අවධියේ ඉපදුනාට පස්සේ මధుරයෙකුටවත් විඳින්න බෑ කියලා. මధుරයෙකුටවත් ඒ හැම සිදුරු කරන්න බෑ. ඒ කියන්නේ හැම එච්චර හයියයි කියන එකද? හැම හයියයි කියන එක නෙමෙයි. ඒ තරම්ම උන්වහන්සේ ප්‍රාණඝාතයෙන් සංසාරේ වැළකීලා හිටියා. ඒ නිසා හානියක් තබා මధుරයෙකුටවත් විඳින්න බැහැ කියලායි සඳහන් කළේ. පස්සේ කාලයක සමහරලාට මිත්‍යා දෘෂ්ටියක් එක්ක ඇතම් විස්තරයක් කරනවා දේවදත්ත ස්වාමීන් වහන්සේ ගලක් පෙරලා වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල කැපිලා ලේ ගැලුවා කියලා. කවදාවත් බුදුරජාණන් වහන්සේලාගේ ශරීරයෙන් ලේ ගලන්නේ ලේ ගණන්නේ නැහැ මధుරේකටවත් විඳින්න බැරි නම් මොනම හේතුවක් නිසාවත් තිරපතුල තුවාල වෙන්නේ නැහැ. එහෙනම් ගල්පතුල වැඩිච්ච වෙලාවේ මොනවද වෙන්නේ? ගල්පතුලක් වැඩිලා සිල්පතුල ටිකක් තැලෙනවා. ආන් ඒ තැලිච්ච තැන ලේ කැටි ගහනවා. නැතුව සිල්පතුල කැපිලා ලේ පිටට ගලන්නේ නැහැ. එහෙම නම් රුධිර ධාතුවක් බවට ඉපත් වෙන්නේ. ඒක බිමට හැරිලා කාටවත් පෑගෙන් එකතු වෙන්නේ එකතු වෙන්නේ නැහැ කවදාවත්. ඒ නිසා ලේ කැටි ගැහිමක් විතරයි ඇතුලේ සිද්ධ වෙන්නේ ජීවක වෙද මහත්තයා වෙනම පාරමිතා පුරලා තිබුණා බුදු කෙනෙකුට වෙදකම් කරන්න. බුදු කෙනෙකුට වෙදකම් කරන්න පාරමිතා පුරලයි තියෙන්නේ. ආන් ඒ නිසා එතුමාට ඒ වෙදකම කරන්න සත්කම් දෙකක් සිද්ධ කළා කියලා සඳහන් කරනවා. වෙදකම කරන්න අවස්ථාව ලැබුණා පින්කම කරගන්න පාරමිතා පුරලා තියෙන නිසා. එහෙම හැර භාග්‍යතුන් වහන්සේට හානි කරන්න කාටවත් කාටවත් බෑ සූපසේට හානි කරන්නත් බෑ එකම අවස්ථාවක විතරක් අපේ බුදුරජාණන් වහන්සේට දානි ලැබෙන්නේ නැතුව යනවා මොකවත් එකම අවස්ථාව සඳහන් කරනවා යම් ගමක භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නකොට මායя කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේට දන් දෙන්න දෙන්නේ අපි කාටවත් කියලා එතකොට මිනිස්සු කවුරුවත්ම හිතලා නැහැ ඒ ගමේ අය බුදුරජාණන් වහන්සේට අද දන් දෙන්නේ. ආන් එහෙම හිතන්න කලින් මායя සියලුම සිත්වලට ආවේශ වෙලා ඒ සිතවිල්ල නැති කළා. සඳහන් කරන යම් හේතුවකින් එක පුද්ගලයෙක් කල්පනා කරලා තිබුණත් අද මම බුදුරජාණන් වහන්සේට දානයක් දෙනවා කියලා. මේ ලෝකයේ කිසිම බලවේගයකට ඒ පුද්ගලයාගේ සිත වෙනස් කරලා ඒ දානි වරද්දන්න පුළුවන් කමක් වරද්දන්න පුළුවන් කමක් නැහැ. මිනිස්සුන්ට සිත උපදින්න කලින් මායя ආවේශ වෙච්ච නිසා දානි ලැබුන්නේ නැහැ. මායяම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ස්වාමීනි දානි හම්බුන්නේ නැහැ නේද අද කියලා. එහෙනම් ආපහු පින්ඳ පාතේ වඩින්ද මං දානි සකස් කරවන්නම් කියලා. මායя අප්‍රමාණ අකුසල් කරගත්තයි කියන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනව නැහැ ආහාර වේලක් නැති වුණා කියලා අපිට කරදරයක් අපිට කරදරයක් නැහැ කියලා. ආන් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේට සිව්පසේ වැළක්වා මිසක් නැත්නම් යම් සදහැවතෙකුට හිතුනොත් භාග්‍යතුන් වහන්සේට දන් දෙන්න ඕන කියලා ඒ හිතන නැති කරන්න මේ ලෝකේ කාටවත් කාටවත්ම බැරි බව සඳහන් කරනවා. ඊළඟට ਸਰවඥතා ඥාණයටත් බුද්ධ රශ්මියටත් හානි කරන්නත් මේ ලෝකේ කිසි කෙනෙකුට කිසි කෙනෙකුට බෑ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේට කොහොමවත් හානි කරන්න බැරි බවට උදාහරණයකුයි අපි එකේ සඳහන් කළේ. ආලෝක යක්ෂයා අහනවා Taman ලියාගෙන තිබිච්ච ප්‍රශ්න ටික බුදුරජාණන් වහන්සේගෙන්. කිංසෝද විත්තං පුරිසස්ස සෙත්තං කිංසෝ සුචින්නෝ සුකමා වහති. කිංසෝ හවේ සාදු තරං රසානං කතං ජීවින් ජීවිතමාහු සෙට්ටං මේ තමයි මෙයා අහන ප්‍රශ්න ටික. චීන්සෝද විත්තං පුරිසස්ස සෙට්ටං කුමකින්ද පුද්ගලයා මේ ලෝකේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ. කිංසු සුචින්නෝ සුකමාවහාති කුමක් භාවිතයෙන් සැප ගෙනල්ලා දෙනවද? පුද්ගලයා කුමකින් ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවද? කුමක් භාවිතා කිරීමෙන් සැප ගෙනල්ලා දෙනවද? කිංසු හවේ සාදු තරං රසානං මේ ලෝකයේ ඇති ඉහළම රසය සාදුතර වූ ප්‍රණීතතර වූ රසය කුමක්ද? කතං ජීවින් ජීවිතමාහු සෙට්ටං. කෙසේනම් ජීවත් වන්නාගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේද? මේ තමයි ආලෝක බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්න හතර. ඉතින් මේකට බුදුරජාණන් වහන්සේ ඊටාම කෙටියෙන් තමයි ආලෝකට උත්තරයක් ලබලා දෙන්නේ. සද්දීද විත්තං පුරිසස්ස සෙට්ඨං. පුරුෂයා ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ මේ ලෝකේ මෙන්න මේ ශ්‍රද්ධාව කියන ධර්මතාවය. ධම්මෝ සුචින්නෝ සුකමාවහාති. යමෙක් ධර්මයේ යෙදෙනවා නම් හැසිරෙනවා නම් ඔහුගේ ජීවිතය නිරන්තරයෙන් නිරන්තරයෙන් සැපවත් වෙනවා. සච්ඡං හවේ සාදු තරං රසානං මේ ලෝකේ සාදුතර වූ අතිශය ඒකාන්ත වූ රසයක් තියෙනවා නම් ඒ රසය වෙන මොකවත් නෙමෙයි සත්‍ය රසයයි සත්‍යං හවේ සාදු තරං රසානං පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ටං පුද්ගලයාගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ කෙටි පිළිතුරක් ඉතාම කෙටියෙන් ඔහුට ලබා දෙනවා සද්දීද විත්තං පුරිසස්ස සෙට්ටං පුරුෂයා ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා ශ්‍රද්ධාව. එතකොට මොකද්ද මේ ශ්‍රද්ධාව කියන කාරණාව? පිළිතුරේ ශ්‍රද්ධාව කියන කාරණාව අපි ටිකක් සාකච්ඡා කළොත් භාග්‍යතුන් වහන්සේ මෙතනම මේක තව විදිහකට මේ ආලෝකයක් සයට උත්තරයක් ලබලා දුන්නා. එයා අහපු තවත් ප්‍රශ්නයකට කතංසු තරති ඕඝං කතංසු තරති අන්නවං කතංසු දුක්ඛං අච්චේති කතංසු පරිසුජ්ජති කෙසේතම් සැඩපහර තරණය කරන්නේද කෙසේනම් භවසයුර තරණය කරන්නේද කෙසේනම් දුක ජයගන්නේද කෙලෙස් වලින් කෙසේනම් පිරිසිදුවන්නේද ඒකටත් උත්තරයක් ලබා දුන්නා සද්ධාය තරති ඕඝං එනම් කතංසු තරති ඕඝං ඕඝය තරණය කරන්නේ කොහොමද? සද්ධාය තරති ඕඝං. ඕඝය තරණය කරන්න පුළුවන් ශ්‍රද්ධාවෙන්මයි. කතංසු තරති අන්නවං. කෙසේනම් භවසයුර තරණය කරන්නේද අප්‍රමාදීන අන්නවන්. අප්‍රමාදී බව නිසා මේ භවසාගරේ තරණය කරන්න පුළුවන්. කතංසු දුක්ඛං අච්චේති. කෙසේනම් දුක ජයගන්නේද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක ජයගන්න නම් විරියේන දුක්ඛං අච්චේති. දුක ජයගන්න පුළුවන් වෙන්නේ වීරියම පමණයි. කතංසු පරිසුජ්ජති. කෙලෙස් වලින් කෙසේ පිරිසිදු වන්නේද පඤ්ඤාය පරිසුජ්ජති. කෙලෙස් වලින් පිරිසිදු වෙන්න ප්‍රඥාව තියෙන්න ඕනේ. එහෙමනම් මේ කාරණා දෙකේම ශ්‍රද්ධාව ගැන කතා කෙරුවා. ඒ නිසා මොකද්ද මේ ශ්‍රද්ධාව කියන කාරණාව ටිකක් අපි හඳුනගන්න එක වටිනවා. එහෙනම් මෙතන සඳහන් කළා භවසාගරයේ තරණය කරන්නත් ශ්‍රද්ධාව අවශ්‍යයි. පුද්ගලයා ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නත් ශ්‍රද්ධාව අවශ්‍යයි. මෙන්න මේ ශ්‍රද්ධාව කියන ධර්මතාවය තමයි සසරින් එතර යන්න බලාපොරොත්තු වෙන පුද්ගලයාට මුලින්ම තියෙන්න ඕන ධර්මතාවය. සමහර කෙනෙක් සමහර වෙලාවට හිතනවා සසරින් එතර යන්න ප්‍රඥාවම ප්‍රඥාවම අවශ්‍යයි කියලා. නැත්තම් මුලින්ම පටන් ගන්න ඕනේ භාවනාවෙන්මයි කියලා. හැබැයි අපිට හිතෙන දෙයක්. භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කරලා නැහැ මුලින්ම භාවනා කරන්න කියලා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මුලින්ම මොකක් කරන්නද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මුලින්ම මුලින්ම ශ්‍රද්ධාව ලබන්න කියලා. මේ ශ්‍රද්ධාව නැත්තම් කවදාවත් පින්නතිනේ සිල් රකින්න බෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දාන, සීල, භාවනා. හැබැයි දානයේ මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ සිල් නැත්තම්. සිල් ඇතුව දන් දුන්නොත් ආනිසංස වැඩි, සිල් නැතුව දන් දුන්නොත් හීනයි. එතකොට සිල් රකින්න පුළුවන් වෙන්නේ මොකක් හින්දාද? සිල් රකින්න පුළුවන් වෙන්නේ ශ්‍රද්ධාව තියෙනවා නම්. කවුරු ගැනද ශ්‍රද්ධාව? බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ශ්‍රේෂ්ඨ ධර්ම රත්නය පිළිබඳව, අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නය පිළිබඳව. බෞද්ධයා කියන වචනේ ගැන චුට්ටක් කතා කළොත් කාටද බෞද්ධ කියලා කියන්නේ? බෞද්ධ කියලා කියන්නේ බුදුන් සරණ ගියපු කෙනාට. එහෙම නැතුව අද වර්තමානයේ අපි හිතනවා වගේ කඩදාසි කොලේ තකුරු හතරක් ලියාගත්ත කෙනාට නෙමෙයි බෞද්ධ කියලා කියන්නේ. බෞද්ධ කියලා කියන්නේ බුදුන් සරණ ගියපු කෙනා. බුදුන් සරණ ගියපු කෙනාට මේ ලෝකේ ලැබෙන වරප්‍රසාද තියෙනවා. බොහෝ වරප්‍රසාද තියෙනවා. ඒ වරප්‍රසාද අතර ඉහළම වරප්‍රසාදයක් තමයි සතර අපායෙන් මිදෙනවා. බුදුන් සරණ ගියපු කෙනා සතර අපායට යන්නේ නැහැ. කවුද ඒ කාරණාව සඳහන් කළේ? මහා සමය සූත්‍රය දේශනා කරන වෙලාවේ මහා සමය දේශනාව පටන් ගන්න කලින් සුද්ධාවාසයෙන් පැමිණෙන ප්‍රතාපවත් බ්‍රහ්මරාජයෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා දන ගහලා වැඳලා ප්‍රකාශයක් කරනවා භාග්‍යතුන් වහන්සේ ළඟ. "යේකේච බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සanti අපාය භූමි." ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යමෙක් ඔබ වහන්සේ සරණ ගියා නම් නැතේ ගනිස්සන්ති අපාය භූමිය කවදාවත් ඔහු අපායකට නම් යන්නේ නැහැ. පහාය මානුසං දේහං මේ මනුස්ස කයෙන් ප්‍රාණ වායුවේ ඉක්ම යනවා සමගම දේවකායන් පරිපූර්ණසන්ති. ඔහු සම්පූර්ණ කරන්නේ දෙව් පිරිසයි කියලා ප්‍රකාශ කරනවා. එහෙනම් බෞද්ධයාට හම්බෙච්ච සුවිශේෂී වරප්‍රසාදයක්. මේ කයෙන් ප්‍රාණ වායුව පිට වෙනවත් එක්කම සතර පායක නොයා දෙව්ලෝක දෙව්ලෝක උපදිනවා. කවුද මේ බුදුන් සරණ ගියපු කෙනා? එහෙනම් කොහොමද බුදුන් සරණ යන්නේ? බුදුන් සරණ යන්න නම් භාග්‍යතුන් වහන්සේ පිළිබඳව අල්ප මාත්‍ර වූ සැකයක් නැති වෙන්න ඕනේ. කොතන හරි කොනක බුදුරජාණන් වහන්සේ සැකයි නම් ඒ පුජනට කවදාවත් බුදුන් සරණ යන්නේ බුදුන් සරණ යන්නේ බැරුව යනවා. මේ සැකය පිළිතනේ නීවරණ ධර්ම පිළිබඳව කතා කරන තැන නීවරණ පහක් තියෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විතිකිච්ඡා. මේ විතිකිච්ඡා කියන නීවරණය, විතිකිච්ඡා කියලා කියන්නේ සැකය. මොන සැකයද මේ? අපිට මේ එක එක්කෙනා පිළිබඳව තියෙන සැකයද මෙතන සඳහන් කරන්නේ? මෙතන සඳහන් කරන්නේ බුද්ධාදී අටතන පිළිබඳව තියෙන සැකය. බුද්ධාදී අටතන කියලා සඳහන් කරාම බුදුන්, දහම්, සංඝ, රත්නත්‍රය පිළිබඳව තියෙන සැකයක්, අතීත භවය, අනාගත භවය, ශික්ෂාපද, ආදී මේ කාරණා පිළිබඳව තියෙන සැකයත් ඇතුළුව කරුණු 8ක් පිළිබඳව ඇති වෙන සැකයට කියනවා බුද්ධ ආදී අටතන පිළිබඳව සැකය. එතකොට ඒකේ මුල්ම කාරණා තුන තෙරුවන් පිළිබඳ සැකය. එහෙමනම් බුදුරජාණන් වහන්සේ සැකයි නම් කවදාවත් ඒ පුජ්‍යලයාට බුදුන් සරණ යන්න බුදුන් සරණ යන්න බෑ. හැබැයි ලෝකේ අමාරු දෙයක් තියෙනවනම් ලෝකේ තියෙන අමාරුම වැඩේ බුදුරජාණන් වහන්සේ සරණ යන එක. මොකද මේ සැක උපදින හින්දාමයි. අපි බුදුරජාණන් වහන්සේ ගැන කතා කළාට අපි බුදුරජාණන් වහන්සේ ගැන බොහෝ දේවල් කීවට හැබෑම සම්මා සම්බුද්ධ කවුද කියලා දැකගන්න ලේසියෙන් කෙනෙකුට පුළුවන් වෙන්නේ පුළුවන් වෙන්නේ නැහැ මොකද ඒ අය බුදුරජාණන් වහන්සේ දිහා බලන් පුරුදු වෙලා ඉන්නේ අපි දිහා බලනවා වගේ. ඒ කියන්නේ Taman දිහා බලනවා වගේ. Tamanගේ ශක්තිය, Tamanගේ හැකියාව, Tamanට පුළුවන් ප්‍රමාණය බුදුරජාණන් වහන්සේගේ ඒ ප්‍රමාණය කියලා කල්පනා කරන්න. ආන් ඒ හින්දා ඒ ඇයට බුදුන් සරණ යන්න බුදුන් සරණ යන්න බෑ. සමහර කාරණා බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. සැක උපදින්න පටන් ගන්නවා. එහෙම වෙන්නේ කොහොමද කියලා. ඉතින් එක එක කරුණෙන් කරුණ සඳහන් කරන්න ගත්තොත් මේ දේශනාව මේ තුල බොහොම දිගට යනවා එතකොට. මේ ශ්‍රද්ධාව පැහැදිලි කරන්න උත්සාහ කළේ. උදාහරණ දෙකක් කෙටියෙන් සිහිපත් කළොත් බුදුරජාණන් වහන්සේගේ කායික ශක්තිය ඥාන බල 10ක් තියෙනවා, කාය බල 10ක් තියෙනවා. එතකොට කාය බල 10 කාය බල 10 සඳහන් කරන්නේ ඇත්කුල 10ක් එක්ක. ලෝකේ ඇත්කුල 10ක් තියෙනවා. ඒකෙන් හීනම ඇත්ත තමයි කාලවක කියලා කියන්නේ. උසස්ම කුලයේ ඇත්ත තමයි චද්දන්ත කුලයේ ඇත්ත. සඳහන් කරනවා චද්දන්ත කුලයේ ඇතෙකුට යෝධ පුරුෂයෝ කෝටි දහහක ශක්තිය තියෙනවා කියලා. ඒක චද්දන්තියෙකුට යෝධ පුරුෂයෝ කෝටි දහහක ශක්තිය. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශක්තිය චද්දන්තයේ දහ දෙනෙකුගේ ශක්තිය. එතකොට භාග්‍යතුන් වහන්සේගේ කාය ශක්තිය යෝධ පුරුෂයන්ගේ ශක්තියෙන් බැලුවොත් කොච්චර වෙනවද? මිනිස්සු කෝටි 10000ක ශක්තිය තමයි බුදුරජාණන් වහන්සේගේ පියවි කයේ ශක්තිය. මිනිස්සු කෝටි 10000ක ශක්තිය. සාමාන්‍ය කෙනෙකුට හිතන්න පුළුවන්ද කියලා අපි පින්නතුන්ම ටිකක් කල්පනා කරන්නකෝ. එහෙම තැනක අපට හිතෙන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ ඇත්ත. භාග්‍යතුන් වහන්සේ පහළ වුණ බව සත්‍ය. භාග්‍යතුන් වහන්සේ නම් පිළිගන්නවා. හැබැයි මේ කියන දේවල් පිළිගන්න පිළිගන්න බෑ මෙච්චර ශක්තිය කොහෙන්ද මෙහෙම තියෙන්න පුළුවන්ද මිනිහෙකුට එතකොට දැන් අපි මේ කවුරු ගැන හිතනවා වගේද හිතන්නේ අපි ගැන හිතනවා වගේ නමුත් භාග්‍යතුන් වහන්සේගේ දාන පාරමිතාව ගැන හිතුවොත් මහා සාගරයේ ජල කඳට වැඩිය ලේ දන් දුන්න සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් සසර ඉපදිලා ඒ තරම් ඉපදුනා සංසාරේ එහෙමනම් කෙනෙක් කල්පනා කරන්න ඕනේ මහ මුහුද මුහුද ළඟට ගියහම සාගරය දිහා බලාගෙන ඉන්නකොට අපට සාගරය පේන්නේ ටිකමයි. අපිට මහ ගොඩක් සාගරය පේන්නේ නැහැ. ටිකයි පේන්නේ සාගරය. ආන් ඒ සාගරයේ තියෙන ජලස්කන්ධයයි පෙරලෙන රළගෙඩි වල ස්වභාවයයි මේ වෙරළට ඇවිල්ලා පෙන දදා පෙරලි පෙරලි යන මේ ජලකඳ දිහා බලන කල්පනා කෙරුවොත් මේ ජලකඳට වැඩිය ලේ දන් දෙන්න මොන ඉපදීමක් ඉපදෙන්න ඕනද කියලා මොන ලේ දීමක් දෙන්න ඕනද කියලා අපි දීලා දෙච්චර අහසේ පායන තරුවලට වැඩිය ඇස් දන් දුන්නා කියලා සඳහන් කෙරුවේ මහ පොළොවේ පස්වලට වැඩිය මස් දන් දුන්නා කියලා සඳහන් කළේ මහමීරු පර්වතයට වඩා ඔටුනු පලන් හිස් දන් දුන්න කියලා සඳහන් කළේ. එහෙම දානීය පූජා කරලා ඒ තරම්ම දානීය සම්පූර්ණ කළ සතපුඤ්ඤ ලක්ෂණය. මොකද්ද මේ සතපුඤ්ඤ ලක්ෂණය කියලා කියන්නේ? පින්නතේ මේ අනන්ත සක්වල සීමාවක් නැති සක්වල අනන්ත ජීවීන් අනන්ත ජීවීන් කියම ඇහැට පේන නොපෙනෙන අනන්ත සක්වල අනන්ත ජීවීන් එක්කෙනා දාන 100 100 දුන්නොත් එක්කෙනෙක් බත් දාන 100ක් දෙනවා අටපිරිකර දාන 100ක් දෙනවා. මෙහෙම මෙහෙම එක්කෙනෙක් දාන 100 100 දුන්නොත් මේ අනන්ත සක්වල අනන්ත ජීවීන් දුන්න දාන එකතු කළොත් කොච්චර දාන ප්‍රමාණයක් වෙයිද? එක්කෙනා 100 ගානේ දීලා. සඳහන් කරනවා ඒ දාන සියල්ලම එකතු කරලා ඒ දාන ටික සමානයි. ඒ එකතු කරපු දානේ වාගේ දාන 100ක් උන්වහන්සේ තනියම දීලා තියෙනවා කියලා. සතපුඤ්ඤ ලක්ෂණය. අපි වෙනුවෙන් මොනතරම් ජීවිත පූජා කළාද? ලෝක ධාතුවේ උන්වහන්සේ අපේ නිවන වෙනුවෙන් මොනතරම් මල් පූජා කරන්නේ නැද්ද? කුසල් හොයාගන්න. ආන් ඒක විපාක දුන්න අවස්ථාවක්ද කියලා හිතෙනවා ධම්සක් දේශනා කරන වෙලාව. මාතෘ ගර්භයේ පිළිසිඳ ගන්න වෙලාව, උපදින වෙලාව, බුදු වෙන වෙලාව, ධම්සක් දේශන වෙලාව. මේ වෙලාවේ ලෝකෙ මල් පිපිච්ච හැටි. මුළු මහ මුහුදෙම මල් පිපෙනවා. හැම ගඟක්ම, හැම සාගරයක්ම, හැම වැවක්ම මල් වලින් පිරෙනවා. මුළු මහ පොළොවම තනිකර මල් වලින් වැහෙනවා. කළුගල් පලාගෙන දණ්ඩ පදුම කියන විශේෂ පුෂ්ප පිපෙනවා. මුළු අහස් තලයේම වලාකුළක්, තරු කැටයක්, ඉර හඳ පේන්නේ නැතුව සම්පූර්ණ නෙළුම් මල් වියනකින් සක්වලවල් 10000ක් වැහෙනවා. පොළොවත් මේ සක්වලවල් 10000ක අසිරියයි මේ කියන්නේ. සක්වලවල් 10000ම එකම මල් ගලකින් යට ගැහෙනවා. ඒ විතරක් නෙමෙයි සඳහන් කරනවා මේ ලෝකේ තියෙන සියලුම ගස්වල සියලුම ගස්වල මුල ඉඳලා අග්ගිස්ස දක්වාම මල් පෙනවා කියලා. මුලෙත් මල්, කඳෙත් මල්, අතුවලත් මල්, රෙකිලිවලත් මල්, අතුවගත් මල්. මුළු ගහම මලින් වැහිලා. ඒ කාරණාව සඳහන් කරන්නේ සබ්බ පාලි පුල්ල කියලා. එහෙනම් මේ තරම් මල්, එහෙනම් මේ සංසාරේ බුද්ධත්වයේ වෙනුවෙන් උන්වහන්සේ පූජා කරපු මල් පූජාවල් එකපාර උන්වහන්සේට සුවඳ දීලා උන්වහන්සේට උපහාර දැක්වුවා වගේ. එහෙනම් මේ තරම් සංසාරේ අපි වෙනුවෙන් අනන්ත අනන්ත දුක් විඳා. එහෙම දුක් විඳගෙන දුක් විඳගෙන ආපු උත්තමයන් වහන්සේට මේ තරම් ශක්තිය ලැබෙන්න ඇති. කියන කාරණාව කොහොමවත් කොහොමවත් සැක වෙන්නේ නැහැ. එහෙම ශ්‍රද්ධාවෙන් පිළිගන්න පටන් ගත්තොත්. මේ කාරණාවල් පිළිගන්න ශ්‍රද්ධාවම අවශ්‍යයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපි මේ භාග්‍යතුන් වහන්සේ ගැන එක උදාහරණයක් සඳහන් කළේ. බොහෝ දෙනාට ධර්ම රත්නය පිළිගන්නත් බැරි වෙලා වර්තමාන වෙනකොට. ඒ නිසා හුඟක් අය ධර්මයේ ප්‍රතික්ෂේප කරන තැනට ඇවිල්ලා. සමහර අය කියනවා අභිධර්ම පිටකයක් ත්‍රිපිටකයට නෑ කියලා. වචනයෙන්ම වැරදි. කොහොමද කියන්නේ ඒගොල්ලෝ? ත්‍රිපිටකයේට අභිධර්ම පිටකේ නෑ. එතකොට ත්‍රිපිටකේ හැදිලා තියෙන්නේ කොහොමද? විනය, සූත්‍ර, අභිධර්ම. මේ පිටක තුන එකතු වෙලා තමයි ත්‍රිපිටකේ හැදිලා තියෙන්නේ. මේගොල්ලෝ කියන්නේ කොහොමද? ත්‍රිපිටකයට අභිධර්ම පිටකේ නෑ කියලා. එහෙනම් දෙපිටකේ ඉන්නේ තිබිලා තියෙන්නේ. වචනේ අර්ථයම වැරදි. බුදුරජාණන් වහන්සේගේ අති ගැඹුරු ශ්‍රේෂ්ඨතම දේශනාව අභිධර්මයයි. 84000ක් ධර්මස්කන්ධයේ ධර්මස්කන්ධ 42000ක්ම තියෙන අභිධර්ම පිටකයේ තුල. එහෙනම් 84000ක් ධර්මස්කන්ධයෙන් 42000ක්ම ප්‍රතික්ෂේප වෙනවා අභිධර්ම පිටකේ ප්‍රතික්ෂේප කළොත්. තව පිරිසක් කියනවා අට කතාව වැරදි කියලා. අට කතාවක් නෑ කියලා තවත් පිරිසක් කියාගෙන යනවා. අට කතාව කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රකීර්ණක දේශනාව. කවුද අපි රටුවාව අරගෙන ආවේ? මේක භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක් නෙමෙයි නං මිහිඳු මහරහතන් වහන්සේ අටුවා ගියේ නේද අපිට? අපිට තියෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ අරගෙන ඇවිල්ලා දීපු මේ අටුවා ග්‍රන්ථය. උන්වහන්සේ ගෙනල්ලා දුන්න ධර්මය. සීතලි සිඹියාපත් මහරහතන් වහන්සේ නම. කෙස් බාන වෙලාවේ තමයි සීතලි සිඹියාපත් මහරහත් භාවය ලබන්නේ. පැවිදි කරන්නත් කලින් එහෙම පැවිදි රහත් වෙලා අවුරුදු 3ක් මොග්ගලිය පුත්තිස්ස මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා යටතේ ත්‍රිපිටකය ඉගෙන ගත්තා. රහතන් වහන්සේනම ත්‍රිපිටකය ඉගෙන ගත්තා කියලා කියනකොට අපි කවුද කියලා හිතෙනවා. උන්වහන්සේ තුන් අවුරුද්දක් ත්‍රිපිටකය ඉගෙන ගන්නවා. එහෙම ඉගෙනගෙන ප්‍රගුණ කරලා තමයි මේ ධර්ම රත්නය අපිට අරන් එන්නේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය මෙය නෙවෙයි නැත්තම් මේ ධර්මය නෙමෙයි කියලා ප්‍රතික්ෂේප කරන්න අපිට පුළුවන් නම් අපි භාග්‍යතුන් වහන්සේට වඩා හුඟක් ප්‍රඥාව තියන අය බවට පත් වෙනවා. ඒකට අපි මොනවද මේ මතක් කරලා දෙන්න හදන්නේ අය? ඒ අය මතක් කරලා දෙන්න හදන්නේ බුදුරජාණන් වහන්සේ රාමතික වෙච්ච කොටස්. රැස් කරගන්න කුසල ස්කන්ධයේ සීමාව අකුසලයේ සීමාව හොයන්න බැරුව යනවා. මොකද දැන් ධර්ම රත්නේ විශ්වාස නැහැ. ඒකට ආපහු බෞද්ධයෙක් වෙන්න තියෙන පුළුවන්කමක් ඒ පුළුවන්කමක් නැතුව යනවා. සමහර අය බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේට බයිනවා. උන්වහන්සේ ධර්මයේ වෙනස් කළා ආදා පිටේ ධර්මයේ නැහැ කියලා. මේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ කියන්නේ කවුද කියලාවත් දන්නේ නැහැ. නොදැනම උන්වහන්සේ විචනය කරනවා. උන්වහන්සේ දිව්‍ය ලෝකෙ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ මේ වැඩේට. සංසාරේ පාරමිතා පුරාගෙන ඇවිල්ලා තියෙන්නේ මේ ධර්ම රත්නය ආරක්ෂා කරන්න ඕන හින්දා. උන්වහන්සේගේ නම බුද්ධ ഘോഷ නෙමෙයි. උන්වහන්සේගේ නම වෙන නමක්. කවුද උන්වහන්සේට බුද්ධ ഘോഷ කියලා නමක් දෙන්නේ? උන්වහන්සේට බුද්ධ ഘോഷ කියලා නමක් දෙන්නේ මහරහතන් වහන්සේලා. ඒක උන්වහන්සේට හම්බෙච්ච අනුවර්ත නාමයක්. උන්වහන්සේට හම්බෙච්ච ප්‍රසාද පූජාවක් වගේ නම. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මෙතරම්ම ഘോഷා කරන්න පුළුවන් වෙච්ච නිසා රහතන් වහන්සේලා උන්වහන්සේට බුද්ධ ഘോഷ කියලා නම් කළා. ඒකනේ අපි බුද්ධ ഘോഷ කියලා දන්නේ. දෙව්ලොව ඉඳලා වැඩි මහරහතන් වහන්සේලා ධර්මයේ ග්‍රන්ථාරූඪ කරන්න දුන්නේ පරීක්ෂණ පවත්වලා. බුද්ධ දත්ත, බුද්ධ ഘോഷ කියලා ස්වාමීන් වහන්සේලා දෙන්නෙක් ආව ලංකාවට. බුද්ධ දත්ත ස්වාමීන් වහන්සේට දුන්නෙත් නෑ ත්‍රිපිටකය ලියන්න. බුද්ධ ഘോഷ ස්වාමීන් වහන්සේට ඉස්සරලා සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා වගේ එක ගාථාවක් හතර පද ගාථාවකට අර්ථ සපයන්න කියලා දේශනා කළා. අන්තෝ ජටා බහි ජටා ජටායි ජටිකා පජා. මේ මේ ගාථාවට අර්ථය ලියලා දෙන්න කිව්වා. උන්වහන්සේ මේ හතර පද ගාථාවට අර්ථය ලියාපු පොත අපේ දැකලා ඇති. ඒ පොත තමයි කියන්නේ විසුද්ධි මාර්ගය කියලා. පිටු 1000 ගණනකින් යුක්ත පොතක ලියනවා මේ මේ ගාථාවට අර්ථය හතර පද ගාථාවට. ඒ පොත බලලා තමයි රහතන් වහන්සේලා තීරණය කළේ ධර්මයේ ග්‍රන්ථාරූඪ කරන්න පුළුවන් කියලා. උන්වහන්සේ ධර්මයේ ග්‍රන්ථාරූඪ කරන්න හම්බ වෙච්ච පෑන සට්ටුදේවේන්ද්‍රයන් වහන්සේගෙන් හම්බ වෙන්නේ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ ශාසනය ස්ථාපිත කරලා ආරක්ෂා කරගන්නත් සට්ටුදේවේන්ද්‍රයන් වහන්සේට ඒ වෙලාවේ සඳහන් කළා පරිනිර්වාණ මංචකයේ. මේ ශාසනයේ කිසි හානියක් වෙන්න මේ සම්මිය දෘෂ්ටික දිව්‍ය රාජ්‍යය ඉඳ තියන්නේ ඉඩ තියන්නේ නැහැ කොහොමවත්. කාශ්‍යප බුද්ධ ශාසනයේ අතුරුදහන් වෙලා යන අන්තිම කාලේ මේ සූත්‍රයේ මුල අපි මේ කාරණාව කතා කළා. ශාසනය විනාශ කරන්න දැස්ති විනාශ වෙමින් පවතින වෙලාවේ ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා සුනකෙක් බවට පත් කරවලා මේ සුනකයා කෑ ගහලා කියනවා බුද්ධ ශාසනය විනාශ කරන දුස්සීල භික්ෂූන් දුස්සීල භික්ෂුණීන් දුස්සීල උපාසකයන් දුස්සීල උපාසිකාවන් මම කනවා කියලා කෑ ගහනවා. ඒක මුළු ජම්බු දීපේටම ඇහෙන හඬවල් හතරෙන් එකක්. එහෙනම් මේ මේ දිව්‍ය රාජ මණ්ඩලයේ ශාසනය දිහා බලාගෙන ඉන්නවා කාටවත් ඒක වැරදි විදිහට විනාශ කරන්න දෙන්නේ දෙන්නේ නැහැ එහෙම වුණොත්. ආන් ඒ නිසා අපිට අද කවදාවත් අපේ අදහස් දක්වලා මේ කාරණා ප්‍රතික්ෂේප කරන්න ගියොත් අහිංසකයන්ට වෙන මුකුත්තන් උරුම වෙන්නේ නැහැ. නිරය උරුම වෙනවා. ජින චක්‍රයට පහර දෙන හින්දා ඊට අමතරව බෞද්ධකම කියන එක කවදාවත් පැත්ත පළාතටවත් හම්බ වෙන්නේ නැහැ. පෙරලං සරණ යන්න බෑ ධර්ම රත්නයේ සැක කර කර. එවනම් මේ කාරණා පිළිගන්න පුළුවන් වෙන්නේ ශ්‍රද්ධාවෙන්මයි. ආන් ඒ නිසා ශ්‍රද්ධාව ඊටාම වටිනවා. ඉතින් මේ ශ්‍රද්ධාව කියන වචන කීපය විතරක් අපි සාකච්ඡා කළා ධර්මදේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා ආලෝක සූත්‍රයෙන් සිදු කරන හතරවෙනි ධර්මදේශනාව අපි මේ විදිහට නිමා කරමු ඉදිරි ප්‍රශ්නවලට ඉදිරි දේශනාවල සාකච්ඡා කරන්න ඉතිතියි. සියලු දෙනාම ප්‍රාර්ථනා කරන උතුම් නිවන ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම සඳහාම පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු.